දවග්ගෝ කෝධං ජහේ විප්පජහේයමානං සංයෝජනං සම්බමතික්කමෙය තං නාම රූපස්මින් අසඤ්ඤමානං අකිංචනං නානුපතන්ති දුක්ඛා කෝදය සහ මානය හැරලන්නේ සියලු සතර බැඳුමුත් ඉක්මන්නේ සිත හා කය දෙක ගැන නොඇලෙන්නේ කෙලෙසද ඔහු හට දුක් ඇතිවන්නේ යෝ වේ උප්පතිතං කෝධං රතං භන්තං වදාරයේ තමහං සාරතිං ගෝමි රස්මින් ගාෝ ිතරෝ ජනෝ කෝදය වීනම් සිතේ දුරු රැහෙන දරන්නේ අක්කෝධේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ගිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනං කෝනොපරම කෝදය ජය ගන්නේ සුදාන කමින් දුදානා ජය ගන්නේ දන් දීමෙන් මසුරා ජයගන්නේ සබවස කීමෙන් බොරු ජයගන්නේ සත්‍යං ගමේන කුඤ්ජය දද්දාපස්මින් පියාචිතෝ ඒතේහි තීථානේ ගච්ඡේ දේවාන සම්තිකේ ලොකි පෙන්නේ සහ ඇත්ත කියන්නේ මද කුදු ඉල්ලන කෙනෙකුට දෙන්නේ මේ තුන් කරුණින් යුක්තව ඉන්නේ මරණින් මතු දෙවියන් වෙත අහිංසකායේ මුනයෝ නිච්ඡං කායේන සංගුතා තේයන්ති අච්චුතන්තානං යත්ථ ගන්තාන සෝචරේ නිතර කයින් සංවර වී ඉන්නේ මුනිවරයන් අවිහිංසක වන්නේ යම් තැනකට ගොස් ශෝකනෝ සදා ජාගරමානං අහෝරත්තානුසික්ඛිනං නිම්බානං අභිමුත්තානං අත්තං ගච්ඡanti ආසවා සමවිත සිහියෙන් අවදිව ඉන්නේ දිවරතුන් සිත් අනුහිත් මින්නේ නිවනට නියලුන පුද්ගලයන්නේ කෙලෙසුන් වූ ආසව යට යන්නේ පුරාණමේ තං අතුල නේතං අඤ්ජතනාමිව නින්දන්ති තුන්හි මාසීනං නින්දන්ති බහුබානිනං මිතබානිනම් පිනින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝ නිහඬව සිටියත් නිගා කරන්නේ දොඩමලු වූවත් නිගා කරන්නේ පමනට බිනුවත් නිගා කරන්නේ නින්දා නොලබන අය නොමවන්නේ නචාහෝන ච භවිස්සති නචේතරහි විඤ්ජති ඒකාන්තං නින්දිතෝ පෝසෝ ඒකාන්තං වාපසංසිතෝ නින්දාහෝ තසතුම් ලැබෙන්නේ නැත කිසි කෙනෙකුට එය නොම වන්නේ පෙරද නොවි එය මතුද නොවන්නේ වේමය එය ලොව දහමක් වන්නේ යං චේවිඤ්ඤූපසං සම්ති අනුවිච්ඡ සුවේ සුවේ අත්චින්ද බුද්ධින් මේදාවින් පඤ්ඤා සීල සමාහිතං සිදුරු රහිත පෙරතුම් ඇතිවන්නේ නුවණින් සහ සීලෙන් යුතු වන්නේ නිතර නිතර පඬිත ජනයන්නේ සොයා බලා පැසසුම් ඇතිවන්නේ නික්ඛං ජම්බෝන දස්සේව කෝතං නින්දිතු මරහති දේවාපිතං පසංසන්ති බ්‍රහ්මුණාපි පසංසිතෝ දම්බරන්මය ආභරණයක් මින්නි අගයති කවුරුද නිගා කරන්නේ එවැනි අයට දෙවියොත් පසසන්නේ මහා බඹු වූවද එය පසසන්නේ කායප්පකෝ පංරක්ඛේය කායේන සංවතෝ සියා කාය දුච්චරිතං හිතුවා කායේන සුචරිතං චරේ කය ලෝකී පීමට වග දැන ගන්නේ කය සංවරකම ඇති කරගන්නේ කය දුසිරිත් ඇත අත්හැර ගන්නේ කය සුසිරිතටම යොදවා ගන්නේ වචීපකෝ පංරක්කේය වාචාය සංවුතෝ සියා වචී දුච්චරිතං හිතුවා වාචාය සුචරිතං චරේ වචනය නොකිපීමට වග දන්නේ වචනය වචනය දුසිරිත දුරු කරගන්නේ වචනය සුසිරිතයෙහි හැසිරෙන්නේ මනෝපකෝපං රක්කෙය්‍ය මනසා සංවතෝ සියා මනෝ දුච්චරිතං හිතුවා මනසා සුචරිතං චරේ සිත නොකිපීමට වග දැනගන්නේ මනසින් මනසින් දුසිරිත් අත්හැරලන්නේ මනසින් සුචරිතයෙහි හැසිරෙන්නේ සංගුතා ධීරං අතෝ වාචාය සංගුතා මනසා සංගුතා ධීරාතේ සුපරි සංගුතාති නුවණෙත් තන් කය සංවර වන්නේ වදනින් එලෙසම සංවර වන්නේ සිතිනුත් සංවර බව ඇතිවන්නේ